තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනය. අපි මේ වෙනකොට කතා කරගෙන එමින් ඉන්නේ විපස්සනා උපක්ඛිලේශ ගැන. විපස්සනා උපක්ඛිලේශ 10ක් තියෙනවා කියලා අපි කලින් සඳහන් කරා. ඉතින් අද තියෙන්නේ අපිට ඒ විපස්සනා උපක්ඛිලේශ පාඩමේ ඊළඟ එක ඒක තමයි අදිමොක්ඛය කියලා කියන්නේ. අධිමොක්කය කියලා කියන්නේ මේ තමන් කරන භාවනාව ගැන ගුරුවරයා ගැන ඇතිවෙන බලවත් විශ්වාසය. හෙමින් ඉවසීමෙන් අහගෙන යන්න මේක උපක්ඛිලේශයක් බවට පත් වෙන්නේ කොතෙන්ද කියලා අපි දැනගන්න ඕනේ. මේක ආවට පස්සේ මේක කඩන්න හරිම අමාරුයි. අමාරු තත්යකට වැටෙනවා. මොකද අධික විශ්වාසයක් එක්ක මේක යන්නේ. එතකොට හිතෙනවා මම කරන විපස්සනාව තමයි හරියටම හරි. මගේ ගුරුවරයා තමයි හරියටම හරි. ඒ හින්දා මමත් හරිම පාරේ තමයි යන්නේ. මේක හැර වෙන කිසිම එකක් ඇත්තේ නැහැ. කියලා අර තමන් කරන ක්‍රමය ගැන ගුරුවරයා ගැන තමන් ගැන ඇතිවන අධික විශ්වාසයට තමයි මේ උපක්ඛිලේශය කියලා කියන්නේ. එතකොට මෙතනදී හිතනවා මේ යෝගාවචරයා මේ අධිමොක්කය නිසා තමන්ගේ ධර්ම දැනුම තමන්ගේ ගුරුවරයා තමන්ගේ භාවනා ක්‍රමය මේ භාවනා ක්‍රමය කරන අය ඒගොල්ලෝ තමයි 100ට 100ක්ම හරි අනිත් ගුරුවරුත් වැරදි අනිත් භාවනා ක්‍රමත් වැරදි කියලා ඒවා සියල්ලම පහත් කරලා තමයි කතා කරන්නේ. ඒව ගැන ඒවයි හරි බවක් නිවැරදි බවක් තියෙන විදිහක් නැහැ කියන තැන තමයි ඉඳගෙන තමයි කතා කරන්නේ. එතකොට මේ අදිමොක්ඛය කියන උපක්ලේශය ඇත්තටම කඩන්න ඉතාම අපහසු උපක්ලේශයක් මොකක් හරි ලොකු කලබලයක් ලොකු කලබගෑනියක් ඇවිස්සිල්ලක්ලා තමයි මේක ගොඩාක් ලාට කැඩිලා යන්නේ. මොකද ඒ කලබලය ඇවිස්සිල්ල ආවේ නැත්තම් එයාට තේරෙන්නේ නැහැ එයා ඉන්නේ උගුලක කියලා. මේ යෝගාවචරයට හිතෙනවා මම හරියටම මෙනෙහි කරනවා මම හරියටම මේ ගමන යනවා මට නාම රූප ටික හරියටම පේනවා. ඔය වගේ දේවල් එයාගේ හිතේ වැඩ කරනවා. එයාගේ ගුරුවරයාත් එයා අල්ලගෙන ඉන්නේ, ඒ භාවනා ක්‍රමයක් අල්ලගෙන ඉන්නේ. ඒකට විරුද්ධව කවුරු කතා කරොත් එයා ඒකට වහාම කිපිලා එනවා හරියට කියන්නේ පූසෙක් වගේ කියලා. පූසෙක් සාමාන්‍යයෙන් ඉන්න විදිහට එයා පහර දෙයි කියලා හිතන්න බෑනේ. එයා ඉන්න විදිහට ටක් ගාලා එයා ගහනවනේ. ඒ වගේ තමයි අදිමෝක්කයට එයා කරගෙන එයාගේ මේ විශ්වාසයට විරුද්ධව යමක් එහෙම වුණොත් ඒ එතනදී එයා අධික වශයෙන් ඒකට විරුද්ධව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා තමයි මේක සෑහෙන භයානක උපක්ලේශයක් කියලා කියන්නේ. ඊටාම දැඩිව බලවත්ව විශ්වාස කරනවා තමන් මේ කරන ක්‍රමය තමයි හරි. ඒක විතරයි හරි කියලා. එතකොට සමහර අය හිතනවා මේ தত্ত্বය තමයි සප්තවිසුද්ධිවල මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ කියලා සමහරු හිතනවා. එතනදී එයා සෑහෙන බරපතල විදිහට රැවටෙනවා. එයා දන්නේ නැහැ සමහර වෙලාවට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකද්ද කියලා. සමහර වෙලාවට ගුරුවරයා ඒක දන්නේ නැහැ, ගෝලයා දන්නේ නැහැ. එතකොට මේ අදිමොක්කය කියන එක ආවට පස්සේ ශ්‍රද්ධාව කියන එක නැතු යනවා. ඒගොල්ලන්ට බුද්ධ වන්දනාව කරන්න හිතෙන්නේ නැහැ. ගාතාව ගාතා කියන්න හිතෙන්නේ නැහැ. යම්කිසි දවසක ඒගොල්ලන්ට බුද්ධ වන්දනාව කරන්න, ගාථා සජ්ජායනා කරන්න වගේ දෙයකට යන්න හිතෙන්නේ අදිමොක්කේ ටිකක් අඩු වෙලා ගියාට පස්සේ. එතකොට මේ අදිමොක්කේ එන්න කලින් ආපු උපක්ලේශ ටික තමයි පීතිපස්සද්දි කියන්නේ. ඒවා සාමාන්‍යයෙන් කඩන ලේසි මේකත් එක බලපුවාම. නමුත් මේක ලේසි නෑ. මේ උපක්ලේශයට අහු වෙලා අවුරුදු ගාණක් වුණත් යෝගාවචරයක ඉන්න පුළුවන් සමහර විට ජීවිතාන්තය දක්වාම ඉන්න පුළුවන්. එතකොට මේ අදිමොක්කය කියලා කියන්නේ මොකද්ද? මේකට උපක්ලේශය බවට මේක හැරෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනි කියලා මම කිව්වනේ. ඇත්තටම මේ අදිමොක්කය කියන එක එන්නේ තමන් මේ කරගෙන යන භාවනා ක්‍රමේ මොකක් හරි හොඳක් තියනවා කියලා එයාට දැනෙනවා ඉස්සෙල්ලම. මේක හරි කියලා එයාට දැනෙනවා ඇත්තටම. මේ අදිමොක්කය කියන එක එන්නේ ඇත්තටම නිවැරදි භාවනා ක්‍රමයකින් විතරයි. වැරදි භාවනා ක්‍රමයකින් එන්නේ එයාට දැනෙනවා මේ තමන් කරගෙන යන පුහුණුවේ හොඳක් තියනවා කියලා. ඒක නිවැරදි කියලා අන්න ඒ දැනීමට මමත්වය දැම්මහම තමයි මම කියන එක දැම්මහම තමයි මම මමයා දාලා මම මේක හරියටම දැනගත්තා මට තමයි හරි මේක වුනේ කියලා මමත්වය දාලා හිතන්න පටන් ගත්තාම තමයි ඒක වැරදින්නේ. ඒක තමයි මේ කෙලෙසේ බවටපත් වෙන්නේ උපක්ලේශයේ බවටපත් වෙන්නේ. එතකොට ලේසි නෑ ගලවන්න. ඇත්තටම මෙයා මේ කරන භාවනා ක්‍රමේ වරදක් නෑ. මොකක් හරි මේ කරපු භාවනා ක්‍රමේ නිවැරදි එකක්. එතකොට මේක මේ මේ නිවැරදි භාවනා ක්‍රමය අර දැඩිව ගැනීම තමයි මමත්වය දාලා ගැනීම. ඒකට තමයි අදිමොක්කය කියන්නේ. ඒක තමයි මෙතන වැරදිච්ච තැන. එහෙම නැතුව මේ කරන භාවනා ක්‍රමය වැරදි කියලා කියනවා නෙමෙයි මේ. මොකක් වුණත් භාවනා ක්‍රමේ හරි ඒ නිසා එයා මෙතෙන්ට නිකන් ඇවිල්ලා තියෙන්නේ හරි ගියාට පස්සේ ඒකට මමත්වය දාලා ඒ ගුරුවරයාට භාවනා ක්‍රමයට අත්දැකීම් වලට මමත්වය දාලා දැඩිව ගැනීම තමයි අදිමොක්කය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි බැලුවොත් ලෝකේ තියෙන ඕනම විපස්සනා භාවනා ක්‍රමයක් ඇතුලේ ඕනම භාවනා ක්‍රමයක් ඇතුලේ තියෙන සතර සතිපට්ඨානය තමයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තමයි තියෙන්නේ. ඒ නිසා ඒකේ භාවනා ක්‍රමේ වැරැද්දක් නැහැ. හැබැයි මේ යෝගියා ඒ භාවනා අධ්‍යක්ීම් ගන්නේ වැරදි විදිහකට මමත්වයේ දාලා තමයි ගන්නේ. අපි හිතමු දැන් ලෝකේ ප්‍රසිද්ධ භාවනා ක්‍රම තියෙනවා ගෝයෙන්කා ක්‍රමය තියෙනවා මහාසී ක්‍රමය තියෙනවා වේබ්බුවේ සයාඩෝ ස්වාමින්වහන්සේ ක්‍රමය තියෙනවා අචාන්චා සාංශේ ක්‍රමය තියෙනවා ඔහොම ඕනතරම් භාවනා ක්‍රම තියෙනවා මේ ඕනම ක්‍රමයකට කෙනෙකුට භාවනා කරන්න පුළුවන් ඒක කිසිම වැරද්දක් නැහැ. ඔය හැම එකක් අස්සෙම තියෙන්නේ සතර සතිපට්ඨානය. නමුත් මේ මොන ක්‍රමේ කළත් ඒකේ මොන ක්‍රමේ පුරුදු වුණත් එයා ඒ භාවනා ක්‍රමය දැඩි මමත්වයේ දාලා අල්ලන එක තමයි මේ අදිමොක්ක උපක්ලේශය කියලා කියන්නේ. එතකොට යෝගාවචරයාගේ මේ தত্ত্বය හඳුනගන්න ගුරුවරයා දැනගෙන ඉන්න ඕනේ. යෝගියා රැවටෙන්නේ කොතෙන්දද කියලා හඳුනගන්න. එයා රැවටෙන්නේ අපි මීට කලින් කතා කරපු උපක්ලේශවලටද නැත්නම් අදිමොක්කේටද රැවටිලා ඉන්නේ කියලා තේරුම් ගන්න ගුරුවරයාට පුළුවන් වෙන්න ඕනේ. එතකොට එයාව ගොඩ ගන්න, එයාට අවවාද දීලා, එයාට දැඩිව ඉඳලා එයා එකෙන් ගලව ගන්න උත්සාහ කරන්න ඕනේ ගුරුවරයා. එතකොට මේ தত্ত্বවලට අහු වෙනවා. ඉතින් අහු වුණාට පස්සේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට මොකක්ද වෙන්නේ කියන්න. ඉතින් අර කලින් කිව්වා වගේ සමහර වෙලාවට ගුරුවරයාටත් ගලව ගන්න බැරි තැන් එන්න පුළුවන් යෝගාවචරයාගේ ස්වභාවයන් එක්ක. එතකොට ඉතින් ජීවිතාන්තය දක්වාම හරි තමන්ගෙම හොම්බ ඇනිලා ලොකු කලබලයක් වුණාට පස්සේ තමයි යාට තේරෙන්නේ ආ මෙතන තමයි මම මේ ඉඳලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ ලෝකේ භාවනා ක්‍රම නිවැරදි භාවනා ක්‍රමයක් නම් අනුගමනය කරේ අනිවාර්යෙන් යෝගාවචරය මෙතෙන්ට ආවනම් ඒ කියන්නේ යා අනුගමනය කරලා තියෙන භාවනා ක්‍රමේ නිවැරදි. එතකොට ඒ භාවනා ක්‍රමේ නිවැරදි නිසා තමයි යාට මේ උපක්ලේශය හටගන්නේ. ඒ නිසා මේ වගේ නිවැරදි භාවනා ක්‍රම ලෝකේ ඕනතරම් තියෙනවා. මේ පසනා භාවනා ක්‍රම. එතකොට ඒ භාවනා ක්‍රමයක් ඒ ඒ තමන් කරන එකමයි හරි අනිත් ඒවා වැරදි කියන තැනට මමත්වය සක්කාය දිට්ඨිය කියන ක්ලේශයේ බලවත්කම තමයි මේ ඉස්මතු වෙන්නේ. එතකොට අපි දැන් මේ යන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නනේ. එතකොට මේක එළියට එන අවස්ථාව අඳුන ගන්න අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද ක්ලේශයක් අයින් කරන්න බෑ ක්ලේශයක් දකින්නේ නැතුව. එතකොට මේ තමයි මමත්වයේ සක්කාය දිට්ඨිය බලවත්ව එළියට ආපු අවස්ථාවල් මේ. අධිමොක්කය විදිහට එන්නේ, උපක්ලේශයක් විදිහට එන්නේ. ඉතින් ඒක හඳුන ගන්න පුළුවන් වෙනවනේ. මම මේ අහුවෙලා ඉන්නේ මමත්වයට, සක්කාය දිට්ඨියට කියලා. ඒක දැනගත්තොත් තමයි එයාට ඒක ප්‍රහාණය කරන තැනට මනස අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි මේ කතා කළේ හතරවෙනි උපක්ලේශය විපස්සනා උපක්ලේශය යෝගාවචරෙක් මනසට එන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් පස්වෙනි උපක්ලේශය ගැන කතා කරමු. තෙරුවන් සරණයි.